ඊළඟ ප්‍රශ්නේ හඳුරන්නේ පංචස්කන්ධ ලෙසගෙන සතර සතිපට්ඨානයේ වඩනකොට නොපෙනෙන සතුටක් දැනේ. එය ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමු කරගන්නේ ගන්නේ කෙසේද? අෂ්ටාංග මාර්ගයට කරගන්නේ විවේක නිස්සිත, නිරෝධ නිස්සිත, විරාග නිස්සිත, වස්සග්ග පරිණාමයේ කියන මේ ගුණාංගයන්ගෙන් යුක්ත යුක්තව ඒ සතුට පවත්වන්න පුළුවන්. දැන් අපිට සිතේ සතුටක් ඇති වෙච්ච ගමන් ඒ පිළිබඳව අර සප්‍රීතික තෘෂ්ණාව අපිට නොදැනුවත්වම කායික මානසික සුවයක් සතුටක් දැනෙනකොට අපිට නොදැනුවත්වම මනස ඇතුලෙන් ඒකට ඇලෙන ගතියක් බැඳෙන ගතියක් ඇති වෙනවා. ඒ නිසා තමයි ඒක කොච්චර නෑ කිව්වත් ওই භාවනා කරන බොහෝ දෙනා ඒ වගේ සුවයක් දැනුණාට පස්සේ ඊළඟ වාරේ භාවනා කරන්න වාඩි වෙනකොටම අර தත්ත්වය මනසින් අපේක්ෂා කරනවා. එතකොට අද ඒ தත්ත්වය ලැබුණේ නැතිනම් ඒගොල්ලෝ කියන්නේ අද භාවනාව සාර්ථක නැහැ. අද සාර්ථක කරගන්න බැරි වුණා. නිකන් මනස ව්‍යාකූල වෙනවා. ඉතින් ව්‍යාකූල වෙන අවස්ථාවේ ව්‍යාකූල බව දැකීම තමයි චිත්තානුපස්සනාව කියන්නේ. එතනට යන්නේ නැහැ අර අර කලින් අත්විඳපු සුවයම අපේක්ෂා කරන. එතකොට අපි ඒකට ඇලෙන්නේ නැහැ වගේ පෙනුනට ගොඩක් වෙලාවට අපි ඒ තුල යම් කිසි ප්‍රමාණයකට බැඳෙනවා. ඉතින් එහෙම වුණොත් ඒ ඒ ප්‍රීතිය බොජ්ජංග ධර්මයක් හැටියට ඒ සතුට නිවන්ට උපකාරක ධර්මයක් හැටියට වැඩෙන්නේ නැහැ. ඒ නිසා ඒ සතුට ඇති වෙනකොට මේ මේ භාවනාව මම ප්‍රගුණ කරගෙන යන්නේ කුමක් සඳහාද? සංස්කාර පරිණි ක්ලේශ පරිණිරවාණය සහ ස්කන්ධ පරිණිරවාණය සඳහායි. නිවන කියන්නේ ওই දෙකනේ. ක්ලේශ පරිණිරවාණය කියන්නේ කෙලෙස් ධර්ම නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කිරීම. ස්කන්ධ පරිණිරවාණය කියන්නේ පංචස්කන්ධය යලි නොහට ගන්නා ආකාරයෙන් පිරිණිවීම. ඒතොර ඔය අවස්ථා දෙක තමයි සෝපදිශේෂ පරිනිර්වාණ අනිපදිශේෂ පරිනිර්වාණ කියන හඳුන්වන්නේ. ඒතොර නිවනේ අවස්ථා දෙක. එතකොට ඔතනට යන්නට තමයි අපි මේ වෑයම් කරන්නේ. කෙලස් ප්‍රහාණය කිරීම සඳහා පංචස්කන්ධයෙන් මිදීම සඳහා. එතකොට මේ පංචස්කන්ධයේම අංගයක් වෙන වේදනා චෛතසිකයේ සුඛ ස්වභාවය අපි ආස්වාදනය කරනවා නම් අපිට ඒකෙන් මිදෙන්න බෑ. එමනම් මේ මිදීම සඳහා විරාග නිශ්චිත නොයල්ම සඳහා නිරෝධ නිශ්චිත නැවත නොහට ගන්න ආකාරයෙන් නිරුද්ධ කිරීම සඳහා වොස්සග්ග පරිණාමී අත්හැරීම සඳහා මේක කරන්න කියන වැටහීම මතු කරගත්තොත් තමයි අපට ඒ ඇති වෙන ප්‍රීතිය නිර්වාණගාමිනී මාර්ගයට ආරෂ්ඨාංග මාර්ගයට යොමු කරන්න පුළුවන් වෙන්නේ